වතක් එහෙ නැත්නම් එහෙම නැත්නම් භාවනාට කරන ගෞරවයක් වශයෙන් බුදුජානන්සේ සඳහන් කරලා තිනවා සම්නිපතිතානං හෝ භික්කවේ දයං කරණීයං ධම්මීවා කතා අරියෝ වතුනි බහුව මහනි මහා භාවනා කරන භික්ෂුන් වහන්සේලා එකතු වෙච්චාට පස්සේ කළ යුතු කාරණා දෙකක් මට වැටහෙනවා. එකක් කරනවා නම් ධර්ම සාකච්ඡා කරන්න නැත්නම් තුෂ්ණි භාවය ගරින්ද කියලා. ඒ තුෂ්ණි භාවය කියලා කියන්නේ නිහඬ බව ඒකට බුද්ධ පූජාවක් කරගන්න. අපි හැම වෙලාවක අපෙන් සබ්දයන් නිකුත් කරගෙන ඉන්න හැම වෙලාවකම සතියට කරන ගෞරවයක් බුදු දානවාසයට කරන ගෞරවයක් වචනය පිළිබඳ කරන හික්මීමක් ඒක නිසා අපි මෙතනදී වැඩමුළුවේ කිසිම තැනක එහෙම අනිවාර්යෙන් කතා කළ යුතු කියලා මොනම අංගයක්වත් දාලා නැහැ. ඕනම කෙනෙකුට අවශ්‍ය නම් තමන්ගේ කතා නොකර සිටීමෙන් ඇතිවෙන සාන්තිය බලා ගන්න අපි පහසුකම් දීලා තියෙනවා. ප්‍රශ්න සාකච්ඡාවේදී අවශ්‍යතාව කැමති නම් තමන්ගේ ප්‍රශ්නයක් අහන්න පුළුවන්. නැත්නම් කතා කරන්න අවස්ථාවක් වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා මේක උත්සාහ කරලා බලන්න. එහෙම කතා නොකර සිටීමෙන් කොච්චරක් තමන්ට තමන් හඳුනා ගැනීමේ වර්තමාන මොහොත හඳුනා ගැනීමේ ලොකු අර්ථ සිද්ධිය සැලසෙනවා. ලෝකයේ තියෙන වෘත්තීන් අතරින් කතා කිරීම නැත්තම් දේශනා පවත්තන දේශක වශයෙන් පවත්තන වෘත්තිය තමයි ගුරු වෘත්තිය. අනිකුත් සීල වෘත්තියට පැය 8ක් දීලා තියෙනවා. ගුරු වෘත්තියට පැය 5යි දීලා තියෙනවා. ඒ තරම්ම බ්ලඩ් ප්‍රෙෂර් එක නගිනවා පැය 5 කතා කරනකොට. මාස 3කට සැරයක් මාසයක් නිවාඩු දෙනවා. අපිට හිතෙන්නේ නම් කතා කරන එක හරි ලේසි කියලා. ඉතින් ඒක නිසා අපිට තේරෙන්නේ විශේෂයෙන්ම වාග් දුස්චරිත වලට යනකොට. කොච්චරක් ශක්තිය නැස්චිනාද කොච්චරක් මිස්කොමියුනිකේට් වෙනවද කියලා. ඒ නිසා අපි කොච්චර ප්‍රශ්න හදා ගන්නවද කියලා. ඒක නිසා ඒ ඒ ආධිනව දන්න කෙනා කරන්නේ පුළුවන් තරම් පැත්තකටලා ඉන්නවා. පැත්තකටලා ඉඳලා මද හිටියොත් සනගත් එක කතා කරන්න වෙනවනේ. මේසා පැත්තකට වෙනවා සෙනඟ කතා කෙරුවා නම් short and sweet අවශ්‍ය කාරණා ඇහුවා ඒකට උත්තර දුන්න එච්චරයි එහෙම නැත්නම් අපි ගෙදරක දොරක ඉන්නකොට මේ සාමාන්‍ය සමාජ ධර්මයක් විදිහට මේ කරන කතාවෙන් අපිට වෙන හානිය අපිට මැනගන්නවත් වෙලාවක් ඉන්නේ නැහැ. මේ මිනිස්සයා කියන සතාට විතරයි කතා කරන්න පුළුවන්. ඒස වැඩිම අපායට යන්නේ කාය දුස්චර්ච නිසා නෙවෙයි, මනෝ දුස්චර්ච නිසා නෙවෙයි, වාග් දුස්චර්ච නිසා. හතරක් තියෙනවා. ඒ නිසා ඒකේ අන්තිම එක අරගන්න සම්පප්පලාර කියලා කියන්නේ නේ හිස් වචන. සතෙක් මරනකොට සිද්ධ වෙන කර්මපතේ සිද්ධ වෙන හිස් වචනයක් කතා කරනකොට. සතෙක් මරනකොට වෙන කර්මපතේ හොඳටම පැහැදිලියි. කොච්චර මහන්සි වෙන්න ඕනද ඒ සතෙක් මැරනවා එතකොට අනිවාර්යයෙන්ම අපාය යනවා ඒ සතා ද්වේෂ කරනවා ඒ වගේම කර්මපතයක් සිද්ධ වෙනවා හිස් වචන අර්ථයක් නැති වචන කතා අපි හිතන්නේ මේ කතා හිරු නැත්තම් මිනිස්සු තරහ වෙයි ඇයි හොඳයි පවත්තන්න කතා කරනවා ඉතින් ඒක පොඩ්ඩක් බලන්න අපේ උපය ගන්න සතිය අපේ උපය ගන්න ගැම්ම අපි උපයා ගන්න මේ භාවනාව සම්පූර්ණ සුන්නද්දූලි වෙලා යනවා කතා කරමු. ඒ නිසා අපි නිකන් පොඩි මේ සංවරයකට ගන්නවා කතා නොකර සිටීමේක යාත්‍යන්තර වශයෙන් වැඩමුළුවක් සංවිධානය කරනකොට හොඳටම පේනවා කතා කරන හැටි කතාන සිංහලයි විතරයි. අනික කතා කරන්නේ. යාලි කිව්වොත් ඒගොල්ලෝ අහනවා. ඒ සැරේ කාමල් වල තියෙන කේදී වික්කු බෝධි අපිට ලියලවල තිබුණා. සිංහලයි මේ සැරේ පස් දෙනා හිටියේ. 80ක් 70ක් විතර හිටියා. ඒ කටියට විශේෂයෙන් කියන්නේ කියලා කතා කරන්න එපයි කියලා. මෙහෙදී ඒක අනිත් පැත්තේ ඔක්කොම සිංහලනේ. හරිම ඩිස්කරේජින්. මිදෙද අපි අන්තම් ගත්තා ස්ටෑන්ඩඩ් එකට ගත්තා දැන් 100ක් ඉන්නවා එක රිට්‍රීට් එකට. පිරිමි 30ක් විතර දානවා ගෑනු 70 දෙනෙක් විතර ඉන්නවා රිට්‍රීට් ඕගනයිසර් අපි දීලා තියෙන එකම ඩියුටි එක මෙච්චරයි දෙන්න තියෙන පහසුකම් ටික තීරම දෙන්න කතා කරන්න තියන්නේ කළ හැකි එක කළ හැකි ඉතින් ඒ නිසා අපි එකිනෙකායකට අපි මේ සහයෝගය වෙන්න ඕනේ එහෙම නැත්නම් සම්මාදම් වෙන්න ඕනේ ඒ කතා නොකර සිටීමෙන් අපිට කරන්න පුළුවන් මේ නායක වැඩමුළු සංවිධානයේට දෙන සහයෝගයක් තමන්ගේ සතිය වඩා ගන්න තියෙන සහයෝගයක් වාග් සංවරය ඇති කර ගැනීම පිළිබඳ හික්මීමක් ඒ වගේම මේ වචන කතා කිරීම හරහා නාස්තින ශක්තිය කොච්චරද කියලා දැනගන්න නම් කතා නොකර ඉන්නකොට තමයි තමන්ට තේරෙන්නේ. ඒකයි කියන්නේ කැලේකට යන්න කියලා කියන්නේ මොකද කැලේකට ගියාම අපි කතා කරන්නේ කැලේ කතා කරන්නේ නැහැ නේ අපා. ගස්කොලන් කතා කරන්නේ නැහැ. ඉතින් ඉවරයි. මේක නෑ එකනේ ටින් ආවම අනිත් අනිත් පැත්තෙන් කතා කරනවා. ඉතින් ඊට පස්සේ අන්තිර කොහෙන් ගිහිල්ලා කෙලවෙනවද දන්නේ. ඒක නිසා ඒක මේ බොම්බේ පැංගිලි කතාවක් මේකේ තියෙන්නේ. ඇඹුල් කතාවක්. මොකද ඒ කියන්නේ කොහොඳ නෑ මේ ඉස්ලාම දැකලා වැදගත් වැඩකට එකතු වෙච්ච පිරිසක්. සීලේක සමාදන් වෙලා ඉන්න පිරිසක්. ඒනට මේ දේ හරහා අපි අර මෙතෙක් දිනු කරගත්ත සම්පූර්ණ ගැම්ම කීර්ති නාමය නාස්තිනු. විශේෂ කතා නොකර ඉන්න ලැබෙන්න ප්‍රාර්ථනා කරන්න කවදාකවත් අපට අපි දකින්න දකින්නත් ඒ කතා කරුවට පස්සේ අපි ඉඳගත්තට පස්සේ අපිට සද්දෙන් කරදර නොවේ කියලා කියන්න බෑ. අපි දැනගන්න ඕන අනුන්ට බනවන්නේ නැතුව ඉන්න. අනුන්ට වචන කතා නොකරන. ඒක තමයි Tamanට කවදා හරි නිශ්ශබ්ද පරිසරයක භාවනා කරන්න පුළුවන්. වාසනාව ලැබෙන්නේ ඒ නිසා අපි SMS කියලා දාලා slowly mindfully silently මේ silent කියන එකෙන් අදහස් කරන්නේ උදේ ඉඳලා හැන්ද වෙනකන් Tamange නිකුත් වෙන සද්ද වලට හොඳට අහුම්කම් දෙන්න. දොරක් අයින්කොට පිඟාන කෝපයක් හොදනකොට ওই තරම්ම සද්දෙන් කරන්න ඕනේ මේක. ඒතර Tamange එන සද්ද වලට අහුම්කම් දෙන්න එතකොට ඉබේම self conscious වෙනවා. එතකොට අපිට තේරෙයි අපි කොච්චරක් අනවශ්‍ය සද්ද කරනවද? ඒක තේරෙන්නේ ඔක්කොම නිස්සද්ද වෙන්න ගියාට පස්සේ පුංචි සද්ද බවට කරදර වෙනවා. අපි ගෙදර ඉන්නකොට කම්මලේ බලලට හින ගැහුවට ගාණක් නැහැ වගේ ඔහේ රේඩියෝ එකක් දාගෙන කතා කර කර තේරෙන්නේ අපෙන් මෙහෙම සද්ද නිකුත් වෙනවා කියන එක තේරෙන්නේ නමුත් ඒක තේරෙනවා අපි නිස්සද්දතාවයේ පතන්න ගියාම කවුරුහට හයියෙන් හුස්ම ගත්තත් කැස්සත් ඒක බාධා ඉතින් අපි ඒක දැනගන්නවා අපි ශබ්ද පරිසරයට බාධා කරලා තියෙනවනම් භාවනා කරන්නට බාධා කරලා තියෙනවනම් අපිට ඒකේ මේ ප්‍රතිවිපාක ලැබෙනවා. ඒ නිසා පුළුවන් තරම් නිසද්ද කටයුතු කරන්න. මේ වගේ අන්‍යාගමික මධ්‍යස්ථානිකයි පන්සලකයි වෙනස පොඩ්ඩක් හිතන්න. අපි හරි කැමැති මේ වගේ ආගමික මධ්‍යස්ථානට සම්පූර්ණ නිසද්දයි. සම්පූර්ණ පිරිසිදුයි. ඒ නිස්සද්දව ඉන්න අපට මේකින ස්ටාෆ් එක පුදුම විදියට සලකනවා. පංජලකට ගිහිල්ලා ඇයි හොඳයි කිව්වේ නැත්තම් තරහ වෙනවා. ඒක තමයි කච කච ගන්න තැන. තමයි අකමැත්තකින් නෙමෙයි කියන්නේ පන්සල් වල රිට්‍රීට් කරනකොට මම කිසිසේත්ම කාර්යය දෙන්නේ නැහැ. ඒ ඇට්මොස්ෆියර් එක වැරදි ඇට්මොස්ෆියර් එකක් තියෙන නිසා. සෝෂලයිසේෂන් නිසා ඔය බ්‍රොම්ලි වලට අපි යනවා, කාමෙල් වලට යනවා, මෙහෙ කරනවා. ඔක්කොම කරන්නේ මේවා ටිකක් හැබැයි ගණන්. මේ මේ බ්‍රොම්ලි කරන වෙලාවේදී දැන් ඔය සංසේ ආයතිනවා මේ කද්ද තේම්ස් පන්තලේ හාමුදුරුවෝ ආයෙත් පස්සේ කිව්වා මං හිතුවා මේගොල්ලෝ භාවනා කරන නිසා මූණ ඉල්ලන්නේ බිම් බලාගෙන නැති කියලා බලනකොට නෑ ඔක්කොම හරි සන්තෝෂයෙන් ඉන්නවා. මගනේ අපි භාවනා කරනකොට භාවනා කරනවා අපි සන්තෝෂයෙන් ඉන්නවා හැබැයි අපි කතා කරන්නේ නැහැ කියලා. ඊට පස්සේ කියනවා මේ බ්‍රොම්ලි භාවනා මධ්‍යස්ථාන මේ එක වින් එකක් හදාගන්න එක වින් එකක් තිබුණා නම් අපිට කොච්චර වටිනවද පන්සල් හදනවා කියලා හැදුවට එකක්වත් පිළිවෙලට නැහැ. සක්පම් කරන්න ඉඩක් නැහැ. කොච්චර නිස්සද්දද කියලා. ඒකින් කිසිම කෙනෙක් ඒ ස්ටාෆ් එකේ ඉන්න කිසිම කෙනෙක් කද්දාවත් කාටවත් බනවන්නේ නැහැ. අපිත් කියලා මේ ඉස්සද්ද කටයුතු කරනකොට ඉතින් අනාය කිව්වා මේ මේ සක්මන් කරන්නේ ඒන්ජල්ස්ලද කියලා. ඉස්සද්ද කවුරුවත් ගණන් ගන්න තමයි සක්මන් කරනකොට ඒ කාපිරි ජාතික ළමයි වගේක් ආවා එක්කිනුර කතා කරලා තියෙනවා සමා වෙන්න මේ ඔගොල්ලෝ ඒන්ජල්ස්ලාද කියලා. අපි වටන තැනකට ආපු සුරලෝකේ සුරලෝකයෙන් බඩ ආපු කට්ටියද කියලා අහනවා. එතකොටම ඔෆිස් එක දැනනකව කතා කරන්න එපා කියලා පින්නගත්ත ඔෆිස් එකට. ඒ කරපු නෝනා මට ඇවිල්ලා කියනවා මෙන්න ඒගොල්ලන්ට නිකන් පුදුමයිලු. තමන්ගේ වැඩේ තමන් කරගෙන ඉන්නේ. ඒක නිසා මේ මේ හිතර දෙන්නේ නැති වෙන්න මම මේ කතා කරන්නේ. ඒ විදිහ වෙනකොට හිතර ඉදෙනවා ඇති. එරිදෙන්නේ අබ කාපු කට්ටියගේ තමයි. මොලේ දන්නේ අබ කෑවොත් මොලේ දාන. එතම් කරුණාකරලා මතක තියාගන්න මේ දවස් ටිකට කරන ගෞරවයක් විදියට චර්චුරු ගන්න එපා. පුළුවන්තරම් බලන තීල තියෙන දෙයියපෙන්න අවශ්‍ය වුණොත් කතා කරන්න කවුද වගේ කියන්නේ නායකත්වය වෙනුවෙන් නැත්තම් මූලිකත්වය වෙනුවෙන් නැත්තම් මේ කවුරුට අවශ්‍යතාවක් වුණොත් කවුද අතුරුසන්නේ කවුද වපත් කරලා ඉන්නේ තව කවුරු ගෑනු කෙනෙකුත් ඕන. චන්දානි. ඒ ඒ කිසි ඒ කට්ටිය පොඩ්ඩක් අත උස්සනවාද? ඔය නම් කරන අය. ඒගොල්ලන්ගෙන් අර මොනවාරි ප්‍රශ්නක් තියෙනවා ඒගොල්ලන්ට කතා කරනවා අර වෙන කට්ටියට වෙන කෙනෙක් ආමන්ත්‍රණය කරන්න එපා. ධර්ම සාකච්ඡාවකටවත් මාව ආමන්ත්‍රණය කරනවා මේක කෙනෙක්වත් ආමන්ත්‍රණය කරන්න එපා. මේගොල්ලන්ට ඒ අවසරය මම දීලා නැහැ. මම ඒ අවසරය දීලා තියෙන්නේ මේ ස්ථානයේ තියෙන ඔය ලොජිස්ටික්ස් ප්‍රශ්න විතරයි. ධර්ම සාකච්ඡාවක් සඳහාවත් කතා කරලා කියන්න එපා නෑ මේ සංසාවේ ධර්ම සාකච්ඡා කරේ. නෑ මන්ට gediy පිටින් ඉන්නවද මම ජීවහඳුර දැන්. දැන් මම මේ ඔකෝ නන සරුවඥ වෙන්න හදන එක නෙවෙයි කියන්නේ. මේ වගේ වෙනකොට අපි එකඟතාවයට එන්න ඕනේ. ඒකෙන් කෙනෙකුට අපහසුටපත් වෙන්න අරගයි. කවුරු හරි මා අවශ්‍යතාවක් තියෙනවා නම් ගිහිල්ලා මෙන්න මෙයාට කතා කරන්න ඕනේ කියලා නැත්නම් පෙට්ටියක් ලියන්න ඕනේ. ඒක පොයින්ට්ස් ලියලා දාන්න. ඉතින් මේක කෙරෙන්න ඕනේ. මේක අවශ්‍යයි. මේක ඒක කෙරෙන්න ඕනේ. ධර්ම සාකච්ඡාවක් කරනවා ලිඛිතව දෙන්න. එහෙම නැත්නම් ওই මයික් එකක් තියලා තියෙනවා මයික් එකේ කතා කරන්න. ඒකත් අපිට අදාළ දෙයක් මිස අපිට අදාළ නැති මේ යේසුස් වහන්සේ කියන්නේ කවුද? ඒ වැඩක් නැහැ නේ අපිට. මේ දෙන උපදේශ වලට සම්බන්ධ විතරයි අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. හරිද? තමනම් කතා එකතු කරන්නේ ඒක කතා කරන්න එපයි කියනවා. සම්මත අවනාගත සිතිවිල්ලක් වෙනකොට භාවනා නොකරනකොට හිතිලක් આવත් මොකද කරන්නේ? මේකෙත් යන්නේ මොකක්වත් වෙන්නේ නැහැ. මම කිරුවයි කියලා නොකිරුවයි කියලා හිතිල වල ඉනේ කියෝ යන්නේ කිසි වෙනසක් නැහැ. ඉතින් අතිරේක මේ උපදේශක් විදිහට කියන්න පුළුවන් සක්මන් කරනකොට හිතිලි එනවනම් මේ හිතවිලි තියෙද්දිත් මට ඇවිදීමින් ඉන්නේ කියලා දැනගන්න පුළුවන් බලනවා ඉඳගෙන නෙවෙයි මම හිටගෙන නෙවෙයි නිදාගන්න නෙවෙයි මම විදිමින් ඉන්නේ. ඒක කකුල් දෙක පේන්නේ නැති වෙයි. ඇවිදින එක නමුත් ඇවිදින බව දන්නවට ගන්න ඉඳගෙන නෙවෙයි කියලා. ඒ වෙලාව හිතවිලිත් තියෙනවා. ඒ නිසා හිතවිලි තිබුණත් ඇවිදින බව දන්නවනම් සතිය කැඩලා නැහැ. ඉඳගෙන ඉන්නකොට හිතවිලි එමය කියන්නේ. ඉඳගෙන බලන්න ආනබන්න පේන්නේ නැති වුණාට වෙන මොනවද දන්නවා මම ඇවිදිනව නෙවෙයි. මම හිටගෙන නෙවෙයි. මම නිදාගෙන නෙවෙයි මම ඉඳගෙන ඉන්න බව තේරෙන්න පුළුවන් නම් හිතවිලි වලින් හානියක් වෙලා නැහැ. ඒ හිතවිලි දෙන්නරින් යන්නරින්. ඒ හිතවිලි පිළිබඳ හිත නරක කරගත්තොත් විතරයි හිතවිලි අපිට කෙලෙසක් ඇති කරන්නේ. ඒ නිසා හිතවිලි හිතන්න එපා. කියන්නේ චේතනාපූර්වක හිතන්න එපා. ඒක තේරෙනවා. අචේතනික වෙන කිසිම හිතවිල්ලකින් කාදාගත් කෙලෙසක් ඇති වෙන්නේ අචේතනිකේන හිතවිල්ලට අකමැත්ත පහරනොත් කෙලස් පහයි. අචේතනික භාවන කිචිවිලකට මනාවේ භාවනොත් කෙලස් පහල වෙනවා. ඒත් කමන්නේ ඒක දැනගෙන මොනවා වුණත් මම ඉඳගෙන ඉන්න බව දන්නවනේ කියලා විශේෂයෙන්ම හිතේ මේ හිතවිලි පිළිබඳව ගොඩක් ජයග්‍රහණ ලබන්න පුළුවන් වෙන්නේ සක්මන් කරනකොට හිතවිලි එයි. නමුත් එද්දිත් මම සක්මන් කරනවා මම ඉඳගෙන නෙවෙයි. ඇවිදින්මින් නෙවෙයි කියන එක දැක ගන්න පුළුවන් නම් තමයි තේරෙයි. නොබෝ වෙලාවකින් පය වදින එකක් දැනගන්න පුළුවන් වෙයි. එතකොට හිතවිලි බේම පොඩ්ඩක් තුනී වෙන්න පටන් අර ගන්නවා. ඒ නිසා ප්‍රධානම දේ තමයි හිතවිලිත් එක්ක රණ්ඩු කරන්න නැතුව නැත්තම් උරුට්ටු වෙන්නේ නැතුව ඒ තියේදී තමන්ගේ ඉරියව්වට හිත දාගන්න පුළුවන් නම් අරසවුණයි කියලා හිතන්න. එතකොට හිතවිලි ඇවිල්ලා ගියයි කියලා කෙලෙස් උපදින්නේ නැතුව හිතවිලි මේ උදාසීන බවටපත් කළා දාන්න පුළුවන් ගතියක් තියෙනවා. ස්වාමීන් වහන්සේ කරා සාකච්ඡා කතා කරනවා සතියේ තියෙන මනින් සමාධියේ කම්පකින් සතිපත් ඔය කියන්න ඔයා දන්න ටික කිව්වට පස්සේ මම එකතු කරා. ඒ චන්නට අලුත් වෙන්න හම්බෙලා තියෙන නිසා චන්නට දැන් තියෙනවා මම ඊට පස්සේ මෙයා වට්ටප් කරනවා. ඒ නිසා මේ අපි ධර්ම සාකච්ඡාවේ ධර්ම සාකච්ඡා පටන් ගත්තේ නම් ධම්ම ජීවක සමනාසේ ඒ පාරක් මයින්ඩ්ෆුල්නස් එක සිංහලට පරිවර්තනය කරනවා භාවනාව ක්‍රියාවල් දෙක එතකොට ඒක එළියට වෙන්නේ මේ සමාධිය සමාධිය ප්‍රමාදයේ වීම ප්‍රමාදේ නකම්පති නකම්පති කියන්නේ කම්පණය වෙන බව ප්‍රමාද වීම කියන්නේ ඒකමයි සති සති කියලා ප්‍රබලතාවය ඒක අපි භාවනා කරන වෙලාවේ අපි සතිය යම්කිසි වෙලාවක ගියෝ ගිහිල්ලා ආවම ආදී ප්‍රමාදයේ ඒ සතිය එතනින් ගියයි කියන්නේ ඒ ප්‍රමාදින් ඉපා ඒකට කම්පණි නොවි නොවි සිටීම වලින් සතිය කියලා දෙන්නේ සතිය බලය ඒකට මම විතර බලන්න මත විමසමක් කරමු බෑ දැන් ඔක්කොම ටැප් කරන්න මොකද පහුගිය දවස් තුනේ ඒ වෙසක් වලට තිබුණා ලංකාවේ UN වෙසක් ලංකාවේ ඔෆිෂියලි තිබ්බේ. ඉතින් ඒකදී මම මේ ওই සතිපාසල ඉදිරිපත් කරා මේ ජාත්‍යන්තර ප්‍රජාවට ඉදිරිපත් කරන වෙලාවේදී ওই CA බලමහිමේ කියන පොත් 2000ක් ගෙනල්ලා ඔක්කොටම බෙදලා දුන්නා. ඒ ඉංග්‍රීසියෙන් කරේ ඒ නිසා බුද්දිස් පබ්ලිකේෂන් සොසයිටි එක නැත්නම් ඒත් අතු කරපු ඒ බෞද්ධ ගල් ප්‍රකාශන සමිතිය මට පොත් ටික නිකන් දුන්නා. ඊට පස්සේ මම මෙහාට පස්සේ ටොරොන්ටෝ වල තිබ්බ ජාත්‍යන්තර 10 වෙනි බෞද්ධ මේ විශ්ව බෞද්ධ සම්මේලනේ ඒකටත් මම මේ පොත් 500ක් ගිහලා බෙදලා දුන්නා. ඉතින් බෙදලා දෙනකොට මම මේ පොත 20 සැරයක් විතර කියවලා තිබුණා. නමුත් මට තේරුණා ඒක තුන් පාරක් දැනට මුද්‍රණය කරලා තියෙනවා. ප්‍රසිද්ධ කරලා තියෙනවා. ඒ ඒ බෞද්ධ ගාන්ඨ ප්‍රකාශක සමිතියෙම නමුත් කියවලා බලනකොට ඉංග්‍රීසි පොත හොඳයි. නමුත් සිංහලට දානකොට පරිවර්තනය උගක් ශාස්ත්‍රීය වෙලා තියෙනවා එක්කෝ. නැත්නම් කුට්ටි වශයෙන් පරිවර්තනය නොවි ගිහිල්ලා තියෙනවා. ඒ නැත්නම් අවශ්‍ය අපි දන්න භාෂාව යොදලා නැහැ. ඒ නිසා ඔක්කොම ලකියෝ මට කරන්න කියලා ඇත්තරම ඔය ගොඩක් පීවර අරන මේ සැරේ මට තුනයි කරන්න කියලා. ඉතින් මේ ගමනේ එනකොට ඒකේ සිට 60ක් විතර ඉවර කළා තිබ්බා. මේ ගමනේදී සීතු සීර සීම ඉවර කරලා අපි තුන් දිනක විතර මණ්ඩලයකට එක දාලා දැන් ඇවිල්ලා තිනවා මේ පිරිසිදු වෙලා. ඉතින් අවසාන එක මුද්‍රණ මුද්‍රණාට බාර දෙන්න ඉතලා අපි සුද්ධ කරන සභාවට මේගොල්ලෝ ගත්තා අපි මිනසෝටාවට පස්සේ. ඉතින් සාකච්ඡා බොහෝම ජයට ගියා. මොකද අපිට අලුත් මේ පැති විවෘත වෙලාව ඒ කතරු ලියලා තියෙන කතරු ජර්මන් හාමුදුර කෙනෙක්. සිහියේ බලමයි මේ නැත්තම් power of mindfulness කියලා කියලා තියෙනවා. මම පිටපත් ටිකක් ගෙනාවා මම චන්නට බාර දුන්නා. ඒ වෙනත ඒකේ මුල් පිටපත ඔය soft copy එක ඕන කෙනෙකුට download කරගන්න පුළුවන්. ඒක කියවන්න කියලා බලනකොට තේරෙයි මේ අවුරුදු දැන් 50කට ඉස්සෙල්ලා පොත ලියලා තියෙන්නේ. ඒ සංසු කොච්චරක ගැඹුරකට human harm කෙනෙක් මාචි සාඩුත් එක බහන කරලා කරලා තියෙනවද කියලා. ඉතින් ඒක අපි කොච්චර නොසලකා හැරලා තියෙනවද කියලා. ලංකාවේ බුද්ධ ආගම නැත්නම් ලංකාවේ බල ධාරී නැත්නම් මේක කියලා දෙජ සංඝයා ඒක නොකරම තැරලා දාලා තියෙනවා. එනිසා අපි නිකන් මේ කෝඹේ බීරා විසි කරපු කෝඹයක් වගේ එකක් තමයි බුද්ධ ආගම කියලා ද තියන්නේ. ඇතුලේ මදි නෑ. පැහැදිලිවම ලෝකයට බුද්ධහම කියලා අපි කියලා දීලා තියෙන හිස් කෝම්බයක්. නිසා බුද්ධහම පාවිච්චි කරලා කිසිම සේවයක් වෙලා නැහැ ලෝකයට. අපි පාවිච්චි කරන්නේ හිස් කෝම්බයක්. බෞද්ධයර සේවයක් වෙලත් නැහැ. හැබැයි කෝම්බේ වට ටික තියෙනවා. ලස්සනට පිට තියෙනවා. ඉතින් මේකේ මදේ තියෙනව සති. ඒක නිසා මේ පොත ගොඩාක් පිහිට වෙනවා මේ සිංහල පරිවර්තනයේ අපේ අපේ දොරට හිටි ඇති ඉංග්‍රීසි එකේ මුකුත්ම නැහැ. ඒකේ කියවලා බලන්න ඒක කියනකොට ඒ පොතට පැමිණිය යුතු අනිවාර්ය උද්ෘතයක් ඇවිල්ලා නැහැ. පොත හරිම හොඳයි. ඇත්තටම කිසිම සිංහල හාමුදුර කෙනෙක්වත් අටුවාවක්වත් කවදාකවත් ඒ ලස්සනට එහෙම ලියලා නැහැ. මේ හාමුදුර බලන්නේ වෙස්ටර්න් සයිකොලොජි පැත්තෙන් යුද්ධයට අහුවෙච්ච ජූ කෙනෙක් විදිහට ජර්මන් කාරෙක් විදිහට ඥානපෝණික හාමුදුර. ඒ ශාංශය දෙන ඉන්ටර්ප්‍රිටේෂන් එක මේ වෙනකන් කාටවත් කරන්න වෙලා නැහැ. හැබැයි කවුරක්වත් දන්නේ නැහැ පොත මුද්‍රණය වෙලා තියෙනවා කියලා. ඉතින් අපි සිංහලට පරිවර්තනය කරනට වෙච්ච සංගතිය තමයි මේ කියන්නේ. මේ ජන්නති තයින්නේ ලොකු බෞද්ධෙක් කියලා තමයි. නෑ මෙයාගේ අදහස් කියුම් බෑනේ ඒකට මොනවද එකතු කරන්න කියලා. ඒකට ඒකේ මම මේ පොතේ තියෙන අපි අපි කතා කරන අපි කතා කරන සෑහෙන වෙලාව මම පැය සෑහෙන ගාණක් මේ ගැන කතා කරලා ස්වාමීන් වහන්සේ ඉතාම චතුර විදියට අපිට ඒකේ විච්ච දේවල් විස්තර කරලා දුන්නා. මට තේරිච්ච හැටියට ඒ ඒ මේ පොතේ තියෙන වැදගත්ම කාරණය තමයි මේ සතියේ තියෙන බලය ගැන මේ පොත එක්ස්ප්ලেන් කරනවා. පොතේ chapters වල එක්ස්ප්ලেন කරනවා. කොහොමද මේ සතිය පාවිච්චි කරන්නේ කියලා තමාගේ මේ තියෙන කෙලෙස් නැති කරන්නේ. කෙලෙස් නැති කරන්න සතිය පාවිච්චි කරන්නේ කොහොමද කියන එක ඒක හරීම මේ හරීම සතුල් හරීම සියුම් විදිහට වෙන කාර්යයක් විදිහට තමයි පුතේ එක්ස්ප්ලেইন කරන්නේ. ඒක කියන්නේ මේ බයා ඇටෙන්ෂන් කියන එක. ඒ කියන්නේ සති මාත්‍රය කියලා නම් හිතන්නේ ඒකට පාවිච්චි කරන සිංහල වචනේ. සිංහලට පාඩි තමයි සොන්නේ. සති මාත්‍රේ පාළි වචනයක්ද? සති මත්ත සති මත්ත කිව්වොත් පාළි සති මාත්‍රේ කියලා අපි ඒක සංස්කෘත වලට ටිකක් දාලා සිංහල උරුවට හදලා තියෙනවා. සති මාත්‍රේ කියලා කියන්නේ මේ බය ඇටෙන්ෂන් කියලා ඉංග්‍රීසියෙන් ඒක කියන්නේ. ඒ කියන්නේ ඒක මේ ඒකට කිසිම මේ ස්වාමීන් වහන්සේ ඉදාම ලස්සනට කිව්වා ඒකට මේ ඒ ලුණු මිරිස් නෑ මේ මුකුත් පාට නෑ හරිම ඩල් නමුත් මේ සතිය තමයි කියලා හැම ලොකුම බලවේගයේ ටික ටික ටික ටික ටික ටික බොහොම අකමැත්තෙන් ඉදිරියට ඇවිල්ලා ආවෙන් පස්සේ එතන පය ගහලා ඊට පස්සේ ඒ වටේම තියෙන හැමදැක්ම ඊට ආක්‍රමණය කරනවා වගේ මෙයාට ඊට පස්සේ ඒක එලවන්න බෑ කාටවත්. ඒ තරම් ඒ සතිය දෙන බලය අපිට මේ මේ පොතෙන් අපිට තේරුම් කරලා දෙනවා. හරිම මේ මම හිතනවා මම මම නම් පරිණිපාරට මේක හරිනම් තේරුම් ගත්තා. මම ඒ පොත කියවලා දෙනවා මේ ස්වාමීන් වහන්සේ කතාවෙන් අපි තේරුම් ගත්ත ගොඩක් දේවල්. නමුත් ඒ සතියේ බලය ගැන සති මාත්‍රය ගැන බෑ ඇටෙන්ෂන් එකේ තියෙන බලය මේ පොතේ හරිම පැහැදිලිව විස්තර කරනවා. අඩියෙන් කියන්නේ පියවරෙන් පියවරට ඒක විස්තර කරගෙන යනවා. මෙන්න මෙහෙමයි මේ සතිය ඉදිරියට එන්නේ කොහොම අකමැත්තෙන් වගේ. හැබැයි ආවෙන් පස්සේ ඇවිල්ලා තදින් ජීවත් එහෙම ඉස්සරහින් ඇවිල්ලා ඊට පස්සේ අනිත් ඔක්කොම යට යනවා. ඒකෙන් තමයි කියලා කියනවා අපේ කෙලෙස් ටික ටික ටික ටික නැති වෙනවා. අපේ හිත පරිණාමය ඒ සතියම ඇත්තම පරිණාමය වේ පරිණාමය ඉදිරියට ඒ ඉදිරියට එන්න එන්න එන්න එන්න අපිට කෙලෙස් දකින්න පුළුවන් ඉතාලම පහසුවෙන් කෙලෙස් දකින්න පුළුවන් ඉතාලම පහසුවෙන් කෙලෙස් දකින්න ඊළඟට ඒ කෙලෙස් දැකලා ඒක අපි ඒකත් එක ගැටෙන්නේ නැරියු විරුද්ධතාවය පෙන්වන්න නැතුව නිකම්ම නිකම් බලාගෙන ඉන්න විතරක් පුළුවන් කමක් තියෙනවා ඊළඟ පිළිපියරේදී පොතේ තියෙනවා මේ ඒ බලාගෙන ඉන්න නිසා උදෙක්ම අපි මේ බලාගෙන ඉන්න හේතුව නිසා අර කෙලෙස් ටික ටික ටික ටික ෂේ වෙලා යනවා. ඉතින් ඒක තමයි මේ පොතේ තියෙන මට මට තේරිච්ච මූලිකම මේ හරිම වැදගත් පණිවිඩය. මේ පොතේ හරිම ලස්සනට ඒක පැහැදිලි කරලා දෙනවා. ඉතින් ඒක හරිම මේ මේ මට හිතුණ දෙයක් තමයි හරිම ඒක හරිම මේ ආශ්චර්යමත් කියලා. මොකද මේ ඒක ඒක දැන් අපි කියවලා ස්වාමීන් වහන්සේ කියන එක හරියන්නේ කියලා. ඒ අහගෙන හිටපු වෙලාවෙ ඉඳන් මේ වෙනකම් මේ පැය ගානක් ඇතුළත මම මට පුද්ගලිකව ඒක අත්දකින්න පුළුවන් වුණා. ඒ කියන්නේ හැම මොහොතේම මේක මම හිතනවා මේ මේ මෙයා ඇටෙන්ෂන් මම දන්නවා මේක මට වෙනවා කියලා. මට මේක මේ සිතුවිලි එනවා කියලා මම දන්නවා කිව්වේ. ඒක මෙනෙහි කර කර ඉන්නකොට හරිම හරිම සන්තෝෂයි නේද? ඒ කියන්නේ ඔය වෙලාවට හිත පිට යන්නේ නැහැ කියලා තේරෙනවා. ඉතින් ඒක මම හිතනවා අපි ලොකු පිනක් කළාදී මේ ඒ වගේ දෙයක් මේ ස්වාමීන් වහන්සේ කතා කරලා මේ පොතත් ඇත්තටම මම කියවලා මේ මේ මේක තේරුම් ගන්න පුළුවන්. මම කියනවා මට තේරිච්ච ලොකුම දේ. ස්වාමීන් වහන්සේ. පොයින්ට් එකට කතා කරේ නෑ. නේ? නෑ නෑ නෑ මම කියනවා මෙයා කිව්වේ සති බලය කියන එක ප්‍රමාදේන කම්පතිති කියන කතාව ඒකට අටුවාවක් මේ මොනවාද පලිප්පුවක් දැම්ම මිස පොයින්ට් එකට කතා වුණේ නැහැ. මම කැමති දේ ගැන පොඩ්ඩක් ඉලබරේට් කරන්න. කම්පණ වීම ගැන කතා ඒක ඒක ඒක තමයි මම දැන් සොයනවාස එක සඳහන් කරා. ඒක මේ ඒක මම දැන් මට හිතනවා මතක් වෙන්නේ. ඒ කියන්නේ පමාදේන කම්පතිති කියන එක තමයි කියන්නේ. පමාදේන කම්පතිති කියන එක අදහස සතියේ එක කොටසක් තමයි කියලා ස්වාමීන් වහන්සේ මේක එක්ස්ප්ලেইন කළා. අපි සතිය නැති වෙන මොහොතේ අපි සතිය නැති වෙන මොහොතේ අපි දැන් කෙලෙසක් හිතට ඇවිල්ලා මේ කෙලෙස කෙලෙස් සිතුවිල්ල උඩ ප්‍රපංච කර කර අපි ඉස්සරහට යනවා. ඒක ප්‍රපංච කරනවා කියන්නේ තව තවත් තව තවත් ඒකෙන් තව සිතුවිල්ල හදාගෙන ඉදිරියට යනවා. ඒ යනකොට අපි දකිනවා මම මේ දැන් මට මේ ප්‍රමාද වෙලා තියෙන එක මට සතිය නැතිලා ඒක මම මගේ හිතේ කෙලෙස් ඇති කරලා සිතුවිලි ඇතිලා කියන එක දැනගන්න. ඒක දැනගත්තාම ගොඩක් වෙලාවට මම හිතන්නේ අපිට වෙන දෙයක් තමයි. මේක අපේ සිතට ආවනේ දැන් කියලා අපි ඒ ගැන අප්‍රසාදයක් ඉරියදී වෙනවා. අපිට නිකන් කම්පාවක් එනවා. ඉතින් මේ ස්වාමීන් වහන්සේ අපේ ඒක පැහැදිලි කරලා දුන්නේ ඒ කම්පාව ඇති නොවීම අපිට එහෙම කම්පාවක් ඇති නොවි මට මේ සතිය මේ මොහොතේ මම ප්‍රමාදයි කියලා දැනගත්තාම ඒක තමයි කියලා කියනවා සතිය බලය. මම කියන චන්නත් එක පැහැදිලි කරා. ඒ ඒ දැන ගැනීම පවා දැන් මම සතිය මට දැන් නැහැ කියලා දැන ගැනීම තමයි සතිය බලය. ඒ කියන්නේ ඒකත් සතියක්. ඒ ඒක දැනගන්න සතිය තියෙනවා. දැන් මට මගේ කෙලෙසක් ඇති වෙලා මගේ සිතුවිලි ඇති වෙලා මගේ මේ සිතේ සතිය බිඳුනයි කියලා දැනගන්න ඒකත් සතිය ඒකයි හරි මේ හරිම ආශ්චර්යමත් කියලා මට තේරුණේ. ඒක දැනගන්න සතිය තියෙනවා. මම මේක දැන් මට නැති වුණා. දැන් මම දැන් මම සතියේ නෙමෙයි ඉන්නේ කියලා දන්නවා කියන්නේ ඒක සතියක්. ඉතින් මේ සතිය තමයි ඒක තමයි සතියේ තියෙන බලය. ඒක නැති වෙනකොටත් දන්නවා. මට දැන් මේ මොහොතේ මම ඉන්නවා කියලා දන්නවා. ඒක ඒක තමයි සතියේ බලය. ඒ කියන්නේ කොයිම හැම මොහොතෙම සතියෙන් අපිට ප්‍රයෝජන දෙනවා කියලා තමයි කියන්නේ. බලන්න දැන්. ඔය මයික් එක දෙනවද ඉතරක්? ඒ තවත් පැත්තක් මට වෙලිච්ච පැත්තක් තමයි දැන් උන්වහන්සේ අපිට සතිය මේ මේ පොත අපි අධ්‍යයනය කරගෙන යනකොට අධ්‍යයනය කරන කාලයට වං කරන්න. ඒ උන්වහන්සේත් එක්ක කරපු අධ්‍යයන කාවයේදී සහ අපි මේ පොත තේරුම් ගන්න දරපු උත්සාහය තුල අපි දැකපු දෙයක් තමයි කොච්චර අපිට ඉගෙනනවද අපි අහනවා උන්වහන්සේගෙන් මේ මෛත්‍රිය ශ්‍රද්ධාව ප්‍රඥාව සීලය මේ අනිකුත් ගුණාංග නේ දැන් ඉදිරිපත් වෙලා තින්නේ ඒව හරහා සතියට යන්න බැරිද කියලා. ඒක අපි අතාරින්නේ අපිට සැරෙන් සැරේ මේවා තමයි මතුවලා ඉන්නේ. මොකද අපි ඒවා පෙරදැනි කරගෙන තමයි අපේ අධ්‍යාත්මික ජීවිතය ගත කරන්නේ. ඒ මිත්‍යාව බිඳුණා. මේ පොත බැලුවා. මේ පොත කියවනකොට මේ අධ්‍යයනය කරනකොට. ඒක අපි ලැබපු ලොකු අත්දැකීමක්. සත්‍ය පෙරදරි කරගත්තාම අර අනිත් කාරණා සියලුම සද්ධාව, සීලය, ප්‍රඥා ඒවා ඒවා පෙළ ගහ පෙළ ගහිලා එනවා. සතියට මුල් පුටුව දුන්නාම අර චන්න කිව්වා වගේ නන්දන කිව්වා වගේ හැබැයි හරි පැසිව් චරිතයක් සතිය කියන්නේ ලැජ්ජාශීලී ඉදිරියට ඇවිල්ලා දඟලන ශ්‍රද්ධාව වගේ වැඩ පෙන්වන චරිතයක් නෙමෙයි නමුත් යම් කිසි විදිහක එහෙම මාරුවේ මුල් පුටුව දුන්නොත් එතනින් බස්සන්නත් බෑ ඒක තමයි අපිට තියෙන අභියෝගය ඒක කොහොමද අපි කරගන්නේ ඉතින් මේක තේරුම් ගන්න ඉදිරි කාලය තුල පොත මේ පොත මගේ අතට පස් වෙලා දැන් අවුරුදු ගණනක් වෙනවා. ඕක මගේ ඉස්සෙල්ලා මගේ අතට පස් වුනේ මේ ඥානපෝනික හඳුරන්ගේ තවත් ලිපි සහිත ඇන්තොලොජි එකක් ඇතුළේ ඕක තිබිලා කියවට ඒක බින්දගෙන ඇතුළට යන්න බැරි වුණා. නැවත නැවත කියුවා. ඊට පස්සේ මේ තනි පොත ගත්තා. ඒකත් කියුවා. හරි අමාරුයි ඒක. තේරුම් ගන්න මොකද අපේ තියෙන මේ මකුළු දැල්ලින්ද අපි. ඒවා කඩාගෙන යන්න බැරි වුණා. ඒක ඉතින් උන්වහන්සේට අපි පින් දෙනවා මේකට මේ පොත අපිට දකින්න ආලෝකයක් ලබා දුන්නට. ඒ අපි ඉදිරි කාලය තුල මේ භාවනා වැඩසටහන තුල නැවත නැවත ප්‍රශ්න ඇසීමෙන් අපේ මේ අකුරුදල් කටකෝල් කරගෙන අරත් මේක අධ්‍යයනය කරන්න අවස්ථාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. උන්වහන්සේට තව තවතත් පින් දෙනවා. ඒ අවස්ථාව ලබා දීපු මේ සහෝදරවන්ට පින් දෙනවා. මේ කාර්යයට දිගටම අපිට ඉදිරියට කරගෙන යාම ධෛර්ය ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එතකොට එහෙමනම් ඥානපෝණික හඳුනන කොච්චර පින් දෙන්න ඕනද බුදුහාමුදුරන කොච්චර පින් දෙන්න ඕනද? අපි මේ කොහෙදෝ ඉන්න කෙනෙක් මේ අල්ලගෙන මේ මොකද කියන්නේ? සර්. හා මොකද නම? කාමලීතා. අර පොතක් තියෙන කාමනීතා කියලා. මේක. දැන් මේක. උදෙන්න මයික් එක දෙන්න. මේ තමයි අපිට මේ ඉංග්‍රීසි කියවන්නේ. ඒ නිසා මේ අපි හොඳ ටීම් එකක් වැඩ කරා. ප්‍රශ්න ප්‍රශ්න දන්නවද මොකටද කතා කරන්න ඕන කියලා? ඒ මම මයිත් එක උරතල් වෙන්න දෙයක් නැහැ නේ කතා කරලා තියෙනවා. I'm sorry, my Sinhala is not so good, so I talk in English. Um, one thing that struck me about um, mindfulness and bare attention was um, being able to look at your mind and um, we we read this one chapter about uh, uh, mental tidying, tidying of the mental household. Um, it was just to recognize the thoughts, to call them by their names. Um, basically, if you are to slay the monster or the dragon, you have to look at it and recognize it for what it is don't be afraid, don't be ashamed to admit that you have these bad thoughts, these bad feelings. Um, call it, admit it to yourself, just look at it and accept that this is what it is. And that's the first step. Um, try to recognize it for what it is and um, even long years ago uh, primitive men thought this was a magic that they could name something and just the bare fact of naming would destroy it. I think um, in uh, ancient China they said um, to slay the dragon, you have to look the dragon in the eye. Till then, you cannot slay it. So um, that was what uh, stayed with me uh, quite a bit. That you you got to you've got to look at it and recognize it. That's the first step. You cannot go forward without that. Um, something else is that as you go on, you can get discouraged um, there's external factors like sounds and um, other sense-oriented uh, uh, factors that can distract you and it will irritate you and uh, every little thing is going to prick you and discourage you from going forward. Um, something else is that you start um, having self reproach about all these things that you have, and you hold other people to high standards. And when you see other people doing something, it irritates um, you quite a bit. So, uh, those are uh, um, kind of potholes that you fall into but be strong and persevere and go forward because um, those potholes mean that you're on the right path. Your thoughts. Any any any contribution? For me, for me, it's been um, the naming uh, portion of uh, of it has been um, kind of progressing to a certain point where the naming itself of whatever uh, thoughts that arise in the mind uh, become a form of developing concentration. So, uh, and also as the naming matures in the mind. It's slow at first, and there are many times where you'd miss um, certain day to day actions, um, certain thoughts. The naming doesn't come, but um, as you continue to practice, it kind of it's a habit um, where the speed of the naming increases and it starts to kind of uh, occur on its own um, throughout whatever activity you're doing, and itself kind of um, kind of like a whirlpool effect where your concentration starts to gather momentum. So, through my experience, um, adopting the day-to-day life, naming of as much as I can throughout the waking hours um, has helped increase the concentration, um, uh, the ability to concentrate which then provides a, a much more um, fruitful sitting meditation um, most of the time, and then as well into the walking meditation. So the, when you are deeply look into this pamade akampatichi satibala, even mind is wandered off, main thing is not to worry, you will understand you are already born enlightened you are the very person telling, I am not enlightened because this and that. But the moment you do away with the worry, you are here. We are so self-negating. We are so inferior. We are so unkindful with us. We are so lack of my uh, loving kindness to us. So the self-accusation will go moment you learn the art not to worry then you will easily sympathize the other person. Then we can say we are in the same family. We are human. Nothing wrong. And then no, no, you feel entertained in the present moment. That is the, that is the beauty of mindfulness. And you can say it's loving kindness. You can say it's compassion. You can say it's a sympathetic joy. Whatever the name you can put. So mindfulness is telling being human is already enlightened. Dullabho manusatta patilabho. So associate only that kind of people. Don't associate people look down, self-accusing, inferiority, criticism. Easily you can select who is the person to associate. What is the kind of mental state you have to associate. And... Uh, how to uh, how to organize your livelihood tomorrow present day presently you are associating utterly bad people that's the main root cause you are wasting that is why you get discharged but don't let the others know that you are doing away with the bad people do it do it in such a way other party won't feel it in the Mangala Sutta, main thing the Buddha says is asevanacha balana. That's the first thing. And then panitanancha sevana. Moment you do away with the bad thing, you are naturally associating with the good thing. Therefore, even if you are associating for the moment or last, don't worry about that. It won't make a permanent damage. The moment you try to understand main thing is not to worry, even the mind wander of never mind, I know I am sitting. Even the mind sound as disturbed, I know never mind, I am sitting. That kind of a, some positive approach, ultimately you find you are the very person negating yourself. And you are the very person hating your posture. Your whole life is hating your posture. Whatever the boy should put up with. Just see children, just see a cat. How nicely they are behaving. They are each and every time is very graceful. Moment you become more than six years, very sour, very, very astringent. Below six, lovable. Very beautiful. So don't consider it as a negative, uh, impossible thing is somewhat difficult because of your brainwashed due to education, due to assuming the social status, accumulation of so-called all the liabilities. In long run, it will be all the assets will be liabilities in long run. So just be a beginner, just be a newcomer, just be a childlike mentality, forgive and forget everything first to yourself and naturally uh, it will give a ethical impression. Uh, you will forgive and forget about the other person also. Then the world is more greener. World is more fresh. You feel more charged. So my message is not that. Learn it and teach it to your children. Otherwise you are in utter accusation. First you have to realize, first you have to experience it. And then see how can we pass it to the second generation. Otherwise, we are criminals. Sorry to start with that kind of a remark, the retreat. Usually I talk this kind of thing at the end of the retreat. But I am accusing directly, if you can't forgive and forget yourself, you are making criminal yourself and you are passing the message to children, they also become criminals. Specifically in America. But still I can say we can do it. We can redo it. We can easily erase everything and give a very strong message, very strong role model that nothing we have, but you are fully contented you know, full of the present moment. And that we have to show without any external luxury. You are happy with your posture. You are happy with the present moment. forgive and forget the, all the rest of the distraction, even distraction going to come. Main thing is not to worry. Ati? Samina sir, <clears throat> uh, one of the observations Machiavelli then අලක් ෆෝන් කිව්වා ඒ පොත ගොඩක් කාරණේ තිස්සේ බලාගෙන ඒක ගැන කතා කරා ඒක ගැන කියෙව්වා ඒක ගැන තේරුමක් තිබ්බේ නැහැ කියලා සායික් ඔන්න එකේ තියෙනවා චන්න uh, කිව්වා uh, ඒක කතා කරනකොට ඒක ගැන පරිවර්තනය කරනකොට හුඟක් දේවල් ඉගෙන ගත්තයි කියලා දැන් අපි වගේ කට්ටිය කොයි විදිහටද ඒක තේරුම් ගන්න ඕනේ පළවෙනි සැරේ කියවලා මොකද ඒක කියවීමෙන් පමණයි අපිට තේරුම් ගන්න පුළුවන්. ඉතින් ඒක ලිහිල් භාෂාවකින් පරිවර්තනය වෙලා මම හිතන්නේ ඒක කරනවා කෙරීගෙන යනවා සහ ඒක කවදද අපිට කියවන්න පුළුවන් වෙන්නේ. නෑ ඉංග්‍රීසි පොත් තියෙනවනේ. මේක කියවලා තමයි තේරුම් ගන්න බැරි වෙලා තිබෙන්නේ. ඕගොල්ලන්ට ඉංග්‍රීසි උගන්ලා තියෙන කල්ලාතු. ඒක නිසා ඉංග්‍රීසියෙන් කියන්නේ ඒක තමයි හොඳ ඒක. අපි දැන් දෙන්න හදන්නේ කම්පන්සේෂන් එක. අවසරයි කමෙන්ට් එකක්. ඒ ගැන මට කියන්න තියෙන කමෙන්ට් එක තමයි මේ පොත තේරුම් ගන්න ඉංග්‍රීසි භාෂාවයි උන්වහන්සේ කියන ඥානකොණික ස්වාමීන් වහන්සේ කියන ඒක තේරුම් ගන්නට පුළුවන් වේවි. නමුත් ඒක තේරුම් අවබෝධ කරගන්න පුළුවන් වෙන්නේ මේ ප්‍රැක්ටිස් එකේ යොදවලා විතරයි. අවබෝධය අවබෝධය වෙන්නේ ප්‍රැක්ටිස් එකේ. දැන් මේ ඈ නැහැ නැහැ. දැන් ඒක තමයි මේ උන්වහන්සේ මේ අපිත් එක්ක ප්‍රැක්ටිස් කරලා උන්වහන්සේට ප්‍රැක්ටිස් නොකරපු කෙනෙකුට මේක තේරෙයි තේරෙයි කියලා හිතන්නවා. සත්‍යයි ඒ කියන පොතයි දෙකම බෝරි. Read it 20 times. That's my life. I started in 1978. Again and again reading. My English was horrible at that time. And the singular translation also not complete, but even I read it again and again, again and again. Exactly the same in sati. But the mind was so sharp. Mindfulness is the complete, mindfulness is the only trustworthy thing for me for the last 30 years all the other books also good, but this is very in pure form. So what you do is you become dull and you become monotonous and you become bored, you throw away. You throw away mindfulness, you throw away mind power of mindfulness, you throw away your happiness. So in the Oxford University, visitor came and he, he found a, a lawn perfectly maintained, very green, and he went to a conference, but ultimately he went to the, the gardener. Someone I saw he is the person doing and he asked him, how nice you come up to this level. It's so perfect. He says, it is very simple. Level the ground. Sow the seed, put fertilizer, roll it for 300 years. Simple. But to do it 300 years, it's a secret. If you are going for quick results, result oriented, that is the cancer. That's the thing education has infused into us, result orientation, torturing. You are missing the bus. Do it again and again. Concept also the same, book also the same, you also are the same. So I have my, my history, 30 years. I almost become 40 years, 79. In the second year my university, 89, 99, 2009, now working 2019. That's exactly thing. I, have met you people though I never talk anything other than mindfulness. So people are telling me I am something wrong, my crack. Then telling, I am the happiest man on the earth. <clears throat> Wherever I go, I just be with my posture, whatever it may be. That's it. What you do is, you always hate the posture. You pose. torturing. Utterly torturing. You see that young girl, but that is a walking meditation. If you tell an elderly person how to do walking meditation, they will ask, Bhante, what is the speed? And what must be my eye? What must be my leg? Everything to be given. But that young girl, just walking, finished, no question. Ultimately, role model. You, you never start with what is given, what is from the here and now. You expect something not received yet. So much so, you are eating sour mangoes. You never eat some ripened mangoes. Present moment is the most ripened. Be utterly with the present moment. Imbibe in the present moment. Then no one is going to tell you not no. It's, it's a content. Already contentment is there. That's what you call the solitude. That's what you call the happiness. Don't think the next Buddha will bring the happiness or oh, going to India will bring the happiness, or oh, learning Tripitaka will bring the happiness, or oh, why be perfect in your morality bring the happiness. Bullshit. Sometimes people say, don't tell that. Every bullshit. The moment you learn the art how to be here and now, happy, no one is challenging. So that is, a uh, book is completely different thing for this retreat. But anyway, we had the last few days, so that I, <coughs> it came into exactly the mindful family, mindful uh, school. It's also completely different thing to the this retreat. But we are making use this is they are grandeur thing, but possible. They're possible. That's the only message. වාසයට මේක මේ ප්ලෑන් කරපු එකක් නේ අපි එනිකම ඇති වෙච්ච එකක් මේ සාකච්ඡාව බෝනස් එක බෝනස් එක වාසයට එකම හිට උදේට අපි ආසාපාත්‍ර පහමාට මෙතන සිල් සමාදන් කරලා සිල් සමාදන් පස්සේ මේ guided meditation එකක් දීලා අපි back භාවනා කරනවා. ඒ walking meditation එකේදී අපි එන යනකොට මේ ඔව් බ්‍රදර් බම් මෙසේජ් එකක් කියලා තිබ්බා මේ කපාන දරුවන් ඇරලා තියලා යන්නපම් අපිට සතු වෙන්න පුළුවන් කියලා. ඒ නිසා මේ එලි යනවා නම් පාරි දොර යන්න පස්සේ දොර වහන්න. එන අවබෝධයෙන් සතිය යන්නේ